වහන්ස මට කතා කරන්න පුළුවන්ද ටික? ඔව් පෙරවසල කතා කරමු. වහන්ස මම මේ ස්වාමීන් වහන්සේගේ දේශනා අහනවා. 10ක් 12ක් විතර වගේ ඇහුවා. මම මේ ළඟදී සන්නාහසේගේ දේශනා දැනගත්තේ සත්‍ය දේශනා කියලා. මම දැන් සන්නාහසේගේ දේශනා අහන්නේ. සන්නාහස මම දවස් මිතවුරු දෙකකට කලින් තමයි භාවනා කරන්නේම සීගන්නේම එහෙම නැවැත්තුව පූජාවන් කරනව නවත්තලා සියල්ලම සත්‍ය නෙමෙයි කියලා මට හිතුණා ඒවා. ඊට පස්සේ වහන්ස මම තමා තුළින් දර්ශන හොයන්න කියලා හිතුණා. ධර්මය අනුව සබා ධර්මය අනුව තමයි මේ ගස් දිහා බලාලා තමයි ගහයි අත පර්ශය බැලුවා සන්නහන්සේ. ඒ මම අවකාශයේ බලලා ගොඩක් වහන්සේලා මට අවකාශය හොයාගන්න පුළුවන් වුණා. ඔක්කොම අංශු අංශු වගේ පේනවා. ඊට පස්සේ මට තේරෙලා ඔය ඉස්සෙල්ලම අංශ ගොඩක් කියලා. එතන මෙතනම සකස් වෙනවා කියලා එහෙම දැනුණා. ඇති වෙන ඇති වෙන ස්වභාවයක් කියලා දැනුණා. කතා කරන්න කතා කරන්න ඊට පස්සේ සයන්හන්සේ මට මේ මම සතිපට්ඨානයේ කාය අනුපස්සනාවට සවන් දුන්නා. එතකොට කාය අනුපස්සනාව අහලා අර ගස් දෙහත් බලාගෙන ඇවිල්ලා මම දවසක් ඉන්නකොට මට මගේ ඇඟි ආලෝක ධාරාවක් වගේ පිට වුණා. කාය අනුපස්සනාව කොයි දේශනේද අපේ එකක්ද වෙනින් සයන්හන්සේගේ දේශනාවත් මම ඇහුවා. ඊට පස්සේ මට නිකන් හරිම පුදුම සතුටක් ආවා සයන්හන්සේ. රැස්ලකින් කඳුළු කඩාගෙන ඇවිල්ලා අපිට හිතුණා මේක සීට් කරලා වෙලා ගියා. මට ඒ අවස්ථාවේ මම නෑ කියලා එහෙම හිතුණා මේ මට මේක ඇත්තද මොකද්ද කියලා එහෙම දැනගන්නවා කතා කරේ ස්වාමීන් වහන්සේ. ඒකට නම් ද වයස කීයද අම්මගේ? දැන් මට වයස අවුරුදු 70ක් වෙනවා. අම්මා ඒ අර ඇඟට දැනෙන චිත්ත කම්පන නම් එච්චර ඒවා ඒවා වැදගත් නෑ අම්මේ ඒවා ලෞකිකයි. හොඳයි සංඝහස. ඒව පස්සේ එච්චර යන්න එපා. මොකද අපි දේශනාවල ගොඩාක් දැනුවත් කරනවා මේ ඔය අර හරියට මේ සමාජයේ ප්‍රචලිත වෙලා තියෙනවා මේ ඔය වේදේ තුල තියෙන දේවල්. ඒ කියන්නේ ඒව ඔය සාමාන්‍ය ලෞකික සමාධිවලනේ තියෙන්නේ. ඔව්. ඉතින් ඕ ලෝකෝත්තර භූමියේ චිත්ත කම්පන තියෙනවා. නමුත් ඒවා එන්න බුද්ධ දර්ශනයෙන් ඕනනේ. දැන් උතන දර්ශන අවබෝධයක් නැහැනේ අම්මේ කියන්නේ ඔය කියන්නේ අම්මේ සාමාන්‍ය ඒ දර්ශනේ නෙවෙයිද දර්ශනේද කියලා හිතුණා එහෙම. නෑ අම්මේ නෑ එහෙම දර්ශනේ එහෙම එකක් නෙමෙයි. ඒ කියන්නේ ඒක අපි අවබෝධ කරන එකක්. ඒක අර සංකිතේ නිබ්බිදායනේ අපි අවබෝධ කරන්න ඕනනේ. එතන අපි අවබෝධ කරනවා කියන්නේ මහා ප්‍රඥාවක් මේක ප්‍රඥාව කියන්නේ. ඉතින් ඒ තමන් ඒ ඒ කල්යාණ මිත්‍රයෙක්ගෙන් ඒක අහලා දැනගන්න ඕනි දෙයක්. එහෙම නැත්නම් තමන් මෙනෙහි කළ අවබෝධ කරන්න ඕනි දෙයක්නේ. ඕනේ මේ ඇත්ත සත්‍ය අවබෝධ කරන්න එපේ. නැත්තම් බුදු කෙනෙක් අවශ්‍ය නැහැනේ. නැත්තම් පස්සගතවසේම භාවනා කරනකොට ඔය හිතයන්නේ ඔය ආලෝක ඒව ඕකාශය මේව තියෙනවනේ. ඉතින් ඔය හරියට තියෙනවා ලෞකික සමාධි වල. ඉතින් ඔර එකම නිමිත්තේ ඉන්නකොට පා වෙනවා වගේවා තියෙනවා. එතකොට ඔය වගේ මේක මගේ ඇඟින් නිකන් ඔළුවෙන් වගේ නිකන් කළු පාටකින් පිට වෙලා ඒවා ඉතින් ලෞකික සමාජයන් ඒවා එච්චර මොකද ඒවා ගොඩක් අපේ රටේ ප්‍රසිද්ධ වෙලා තියෙනවා මේ මෑත යුගයේ ගිය දශකවල ගොඩක් ඔය Hindu ධර්මයේ තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ඔය කුණ්ඩලිනී යෝග චක්‍රවදි වෙන ඒවා ආලෝක ඒ ආලෝක වලට එනේවා ඌව තමයි තියෙන්නේ. ඉතින් ඒවා ගොඩක් වෙලාවට බුද්ධ දර්ශනේ නෙමෙයි. ඔය කිව්වහම දැන් අම්මලාගේ හිත අම්මලාගේ ඇඟත් ගැහිලා ගැහිලා වගේ එහෙම ආවේ එහෙම කන් නෙවෙයි නැහැ ඒ ඒවා එහෙම දෙයක් නෙමෙයි මේ බුද්ධ ධර්මයේ එහෙම දෙයක් නෙමෙයි මේක මේ සෝතාපන්න වෙන්නේ සක්කාය දෘෂ්ටිය දුර වෙන්න ඕනේ දෘෂ්ටියක් තියාගෙන ඒක වෙන්නේ නැහැනේ මිත්‍යා දෘෂ්ටික භූමියේ එහෙමයි ඔවුනේ මේ ලෝකේ ඇත්ත වෙලානේ අපිට තියෙන්නේ ඉතින් මේ ලෝකය ඇත්ත කරගන්නේ අපි ඉන්නේ. ඒක මෙනෙහි කරන්න ඕනේ දෙයක් නේ. අපි දැන් මේ ලෝකේ අපිට ඇත්ත වෙලානේ තියෙන අපිට මේ ගෙවල් දොරවල් දූ දරුව හැමදේම අපිට ඉන්නවනේ. ඔව් සම්මුතිය නම් ඉන්නවා තමයි. ඒ ඉන්නවා කියලා හිතන එකම තමයි ඉතින් අපේ අවිද්‍යාව. ඒ ඉන්න තාක්කල් ඒ ඉන්නවා කියලා හිතන තාක්කල් අපිට මේ ලෝකෙ මිදීමක් නැහැ. ඒ කියන්නේ තනස් වෙනස ඔක්කොම අතාරින්න ඕනනේ. ඒක එහෙම දෙයක් නෙමෙයි. බාහිරින් අතාරින එකක් නෙමෙයි මේ. මේක ඇවිල්ලා අපි අවබෝධ කරගන්න එකක්. ඒකයි සංකීර්ණ නිබ්බිදාය කියන්නේ. ඒ කියන්නේ අවබෝධය තුලින් අවබෝධයේ ඒ අවබෝධය Tamanට අවබෝධ වෙන්න ඕනේ. අවබෝධ වෙන තාක් අත්හැරෙන්නේ නැහැ. ඔය සාමාන්‍යයෙන් ඔය ගෙවල් දොරවල් දාලා මේ අසපුවට ආරාණට ගියා කියලා එහෙම නිවන් දකින්න බෑ. එහෙම වෙන්නේ නැහැ. එතකොට එතන තියෙන දේවල් අල්ල ගන්නවා. දැන් අපේ සමහරලාට අපිට අහන්න ලැබෙනවා ඉතින් ඔය කාවෙක් වෙලා උපදින්නේ මේ හාමුදුරුවෝ සිවුරට ඇලිලානේ. එතකොට ඒ සිවුරටත් ඇලෙනවනේ කියන්නේ. ඉතින් එහෙමයි දැන් එහෙම උපදිනවා නම් මේ කොච්චර එහෙනම් මේ දේවල් එහෙනම් මිනිස්සු එහෙම වෙන්නවද? එහෙම වෙන්නේ නැහැ. දැන් මේ ඔක්කොම සඳහන් කරගෙන දැන් අර ඉන්නවා මට තේරෙනවා මේක ඇති වෙන නැති වෙන ස්වභාවයක් පංච ස්වභාවයක් කියලා හොඳටම දැනෙනවා. ආ මේක මේ අර අර ඒ කියප එක වැරදි. ඒ කියප එක වැරදි. ආ. ඒ කියන්නේ අංශු ස්වභාවයක් කියලා එකක් නැහැ. එහෙම දෙයක් නැහැ. ඒ කියන්නේ මේක ඇති වෙන නැති වෙන ස්වභාවයකුත් නෙමෙයි. මේක ඇත්තම දැන් ওই වචනේ ඕන තැනකට කියන්න පුළුවන් දැන් බාහිර තියෙන දේවල් වලටත් ඔහොම කියන්න පුළුවන් එහෙමයි සන්නා. නමුත් මේක ඇවිල්ලා අපේ චිත්තේ නියති ලෝකෙනේ හිත ඇතුලේ ලෝකේ තියෙන්නේ. ඔව් එහෙමයි සන්නා. එතකොට හිත ඇතුලේ තියෙන ලෝකෙට අංශු මේ අංශු ස්වභාවයක් කියන්න බෑනේ. එතකොට අර බුදුන් වහන්සේ දේශනා කරන රෝහිතත් ලෝකේ බාහිරින් හොයන්න එපා කියන්නේ. එතකොට බාහිර මේ අංශු ස්වභාවයත් කතා කරන්නේ. ඒක බුද්ධ ධර්මයේ නෙමෙයිනේ. ඉද බික්කවේ බික්කු මේ ශාසනය එකක් නෙමෙයිනේ එතකොට. අදාළ නැහැනේ. ඒකයි ඒක ඒක ඒක නිගණ්ඨ ධර්මයක් වෙනවානේ එතකොට. ඒ ගොඩක් වෙලාට මේ බුද්ධ දර්ශනය අද සමාජයේ මේ ඇත්තටම සැඟවිලා තියෙන්නේ. එහෙමයි ගෝවන්නාන්සේකට අපිට මේ සත්‍ය දර්ශනය මොකක්ද කියලා දැනගන්නයි ඕනේ. ඒක තමයි ඇත්තටම මේ වැදගත් වෙන්නේ. මොකද මේ සමාජයේම අද ගොඩක් වෙලාට ප්‍රසිද්ධියේ අපිට අහන්න ලැබෙන්නේ මිත්‍යා දෘෂ්ටික ධර්මයක්. එතකොට කොහොමද අපි අපි සත්‍ය කොහොමද අපි හොයාගන්නේ? අන්න එහෙම දෙයක් වෙනවා. ඒකයි අද සමාජයේ තියෙන ගැටලුව. ගොඩාක් අයට ඒ ගැටලුව තියෙනවා. ඉතින් ඇත්තටම අපි මේ දානේවා නම් එකක්වත් අපි එහෙම කවුරුවත් නොමගාර ඉන්න. එහෙම එහෙම නෙමෙයි අපි හැමද හැමදේම අපි කතා කරන්නේ අපි කතා කරන්නේ කරන දේනේ. එහෙමයි අපි කතා කරන්නේ නැහැනේ මේ මේ පළ ගැන කතා කරන්නේ නැහැනේ. අපි මේ ගහ ගන්න නැතුව ගෙඩි ගැන කතා කරලා වැඩක් නැහැනේ. ඔව් එහෙමයි. ඒකේ කාටවත් පළක් නැහැනේ. තමන්ට ඒකෙන් යහපතක් වෙන්නේ තමන් ඒ හරියට ඒ මාර්ගය දැනගෙන ඒ මාර්ගේ කටයුතු කළොත්නේ. දුකෙන් මිදෙන්නේ අපි ප්‍රතිපදාව හඳුනාගෙන හරියට කටයුතු කළොත්නේ. එහෙමනේ සම්මාදිට්ඨියට එන්නේ. නේද? ඔව් එහෙමයි. ඉතින් ඒක තමයි අපිට සම්මාදිට්ඨියක් නැත්තන් නැහැ අපි අපි ඉන්නේ මිත්‍යා දෘෂ්ටියේනේ. ඒතර තමයි වැදගත්ම තැන. මොකද බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලැබලා මුලින්ම දේශනා කරන ධම්මචක්කපවත්තන සූත්‍රයේ පස්වග තවුසන්ට දේශනා කරන්නේ පුබ්බයානුසසේසු ධම්මේසු කියලා මහණෙනි පෙර නොයසු විරු ධමයක් දේශනා කරනවා කියලානේ. අන්න ඒක තමයි. ඒතනම තියෙනවානේ විනය්‍ය ලෝකය කියලා. ලෝකයක් නෙමෙයි කියනවානේ කියන්නේ. බුදුන් වහන්සේ. එහෙමයි. බුදුන් වහන්සේ මේ තියෙන ලෝකේ ඇත්තක් කියලා කියන්නේ නැහැ. ඔව් එහෙමයි සාරා. ඒතකොට අපි ලෝකේ ඇත්ත කරගත්තොත් අපිට බුද්ධ ධර්මේ නැහැ. මිත්‍යා දෘෂ්ටිකයි. එහෙමයි. එතකොට බුදුන් වහන්සේ දේශනා කරන්නේ හිතේ තියෙනවා කියලා. බාහිර තියෙනවා කියලා නෙමෙයි. එහෙමයි. එතකොට හිත ඇතුලේ තියෙන ලෝකේ තමයි චිත්තේන නියති ලෝකේ කියන්නේ. නතේ කාමායන චිත්‍රායන සංකප්පරාගෝ පුරුසස්ස කාමෝ. නතේ කාමායන චිත්‍රායන ලෝකෝ සංකප්පරාගෝ පුරුසස්ස කාමෝ. එතකොට මේ චිත්‍රේ බාහිර දකින චිත්‍රේ නෙමෙයි කියනවා මේ පුරුෂයාගේ සැප දුක, ලෝභ ඒවා ඔක්කොම තියෙන්නේ අපේ හිතේ. එහෙමයි. එතකොට අපි දුක් විඳින්නේ අපේ හිතෙන්. අපි හිතෙන්නේ දුක් විඳින්නේ. එහෙමයි. දරුවා කියලා අපි හිතනවානේ. දරුවා මරුණයි කියලා අපි හිතනවානේ. ඒකම හිතන්නේ නැහනේ අර. නෑ නෑ නෑ නෑ. මම මේ කියන්නේ අම්මා ගැන නෙමෙයි මම මේ කියන්නේ සාමාන්‍ය. ඔව් එහෙම තමයි දරුවා කියලා හිත. දරුවා මරුණයි කියලාත් හිතනවා. හිතන දෙයක් ඇත්තටම බාහිර දෙයක් නෙමෙයිනේ. එහෙමයි අපි දරුවා කියලා අපි හිතන නිසානේ අපිට බැඳීම තියෙන්නේ. ඒතර ඒ වගේම දරුවා කරුණා කියලා හිතුන නිසානේ අපිට දුකක් තියෙන්නේ. එහෙමයි සර්. ඒක ඔක්කොම සිතුවිලිනේ. අපි මිදෙන්න ඕනේ සිතුවිල්ලෙන්. ඒතර අපි සිතුවිල්ල තමයි අපිට එතකොට මේ වද දෙන්නේ. ඒ කියන්නේ අපි වහලෙක් කරගෙන තියෙන අපේ හිතමයි. එහෙමයි සර්. අපේ හිතේ සත්‍ය දැකලා මිදෙන්න ඕනේ මගක් තමයි නිවන් මග කියන්නේ. දැන් සිතුවිලි නැතුව වගේම හිටියත් එහෙම හරියන්නේ නැහැ. සිතුවිලි කවදාවත් නැති වෙන්නේ නැහැ. සිතුවිලි නැතිනේ ඇත්තටම මේ පංචස්කන්ධේ තියෙනකන් ආස්වාස ප්‍රාස්වාස කරනකන් සිතක් හටගෙන නැති වෙනවා. ඒක නැති කරන්න බෑ. නමුත් මෙතන සිද්ධ වෙන්නේ ඒක නෙමෙයි. ඒ විතර සිද්ධ වෙන්නේ ඒ සිත සිත කියන මායාවක් කියලා දකින්න. ඒ මායාව සත්‍ය කුමක්ද කියලා දැක ගන්න ඕනේ. සිත හැදෙන්නේ කොහොමද කියන්නේ. එතකොට තමයි අපිට තේරෙන්නේ මෙතන ඇත්තටම සිත අපිට පෙන්වන දේවල් ඇත්ත නෙමෙයි කියන එක. එහෙමයි. අපි කියනවානේ බාහිර මේක මැටි කෝප්පේ මේක මුට්ටිය මේක ඇතිලිය මේක නමුත් මේ ඔක්කොම මැටිනේ. එහෙමයි. අපි මේ හැඩතල වලට නම් දීමට ඒ ඒම හැඩතල ඒවා එහෙම දෙයක් නැහැනේ බාහිර බාහිර තියෙන මැටිනේ. ওই මැටි ටික එක එක අතට ආනලා එක එක හැඩතල වලට අපි නම් දීලානේ තියෙන්නේ. ආ එහෙමයි. දැන් ඉතින් ඒව වටිනාකම් නැහැනේ. ඇත්තටම අලියෙක් වගේ සතෙක් આવත් අපි කියනවනේ පාගගෙන යනවා කියලා. එයාට බතු විතරයි කියලා. අපිනේ හිතන්නේ මේක වටිනවා මේක එච්චර වටින්නේ නැහැ කියලා. ආ එහෙමයි. එහෙම දේවල් නැහැනේ. අපි හිතනවානේ. දැන් ඇත්තටම හොඳට ධර්ම ශ්‍රවණය කරන්න ඕනි කමක් තියෙනවා මේ වැරදි දහමක් අහගෙන ගිය නිසා තමයි අද ගොඩක් වෙලාවට අපිට ගැටලු තියෙන්නේ අපි දැන් සත්‍ය ධර්මයේ ශ්‍රවණය කළ යුතු වෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි මේ දැන් ඔය YouTube එකේ අන්තිමටම දැම්මේ 56 වෙනි දේශනේ අම්මලා වගේට තමයි දැම්මේ. ඒ අම්මා කෙනෙකුත් ඒ වගේම තමයි ප්‍රශ්න අහන්නේ. එතකොට ඒ අම්මට මුකුත් දන්නේ නැහැ කියලා ඒ අම්මා කියනවා. ඒක නිසා එයාට ඇත්තරම සරලව මුලින්දම පැහැදිලි කරනවා. අන්න ඒ වගේ දේශනයක් අහන්න ඕනේ. ඒ කියන්නේ මුලින්දම පැහැදිලි කරන එක. මම හොසනාස දැන් ඔව් සිත හැදෙන්නේ අපි කියනවානේ මේ shabdෙට මේ මොනවද මේ අම්මා කියන හැඩතල එනකොට අම්මා කියලා shabdෙ ගැට ගහනවා කියලා අම්මට ඇහුවද ඔව් එතකොට අම්මට දැනුන්නේ නැද්ද මෙතන එතකොට සිත කියන්නේ shabdයයි එහෙම එහෙම හැඩතලෙට ගැට ගහනවා කියනවනම් මේක shabdයන්නේ හැමතැනම අපිව පේනේ ඔක්කොම මේ අඹගහ කියන්නේ shabdයක්නේ මේක කියන්නේ શબ્දයන්ද වචනයක් දැන් කෝල් එකක් දීලා මේස කිව්වම අපිට මේස හම්බ වෙනවා දැන් ඔබතුමියට මම කෝල් මේ ෆෝන් එකෙන් කෝල් එකෙන් කියනේ ඔබතුමියට ඔතනින් රූපම වෙනවනේ එතකොට ඔය ඔය શબ્දයක් නේ උනාට මෙතනින් කියන්නේ શબ્දයනේ පිට වෙන්නේ ඒ શબ્දනේ මේ ෆෝන් එක හරහා ඔතනින් ආයි શબ્දයක් එළියට එන්නේ එතකොට මේ શબ્දනේ එතකොට මේ අපි මේ සිත කියන්නේ බලන්න හොඳට ඕන හොඳට බලන්න ඒ ශබ්ද වලට රූප ගැට ගැහිච්ච එක තමයි මෙතන චිත්ත කියන්නේ. ශබ්දේ ශබ්දයක් විතරක් වුණා නම් රූපයක් තිබුණ නැත්නම් ඒක හිතක් නෙමෙයි. සිතුවිල්ලක් නෙමෙයි. සිතුවිල්ලක් වෙන්නේ රූපයක් ගැට ගැහුනොත් තමයි. දැන් සංහාන්ත කියන එකත් මර මට රූපම වෙන එකත් ඒක සිතුවිල්ලක් නේ. ඔව් රූපම වෙනවා. ඒක සිතුවිල්ලක් තියෙනවා. ඒ සිතුවිලි තියෙනකන් තමයි අපිට මේ අපිට මේ ගැටලුව තියෙන්නේ. අපි මොකද මේ අපි අපි දැන් සිතුවිලිත් එක්කනේ මේ ජීවත් වෙන්නේ. දැන් අපි ටීවී එක දිහා බලාගෙන ඉන්නවා. ටීවී එකේ රූප ටිකක් තියෙනවා. ශබ්ද ටිකකුත් තියෙනවා. ඒ ටීවී එකේ කවුරුත් නැහැනේ. ඒතර අපි ඒ වුණාට අපිට සැපදුක් තියෙනවා. අපිට සැපදුක් තියෙනවානේ. ඒතර ටීවී එකේ නෙමෙයි මේවා තියෙන්නේ අපේ හිතේනේ. එහෙමයි මටත් එහෙම හිතිලා තියෙනවා සංඥා. ඒතකොට මේ ඇත්තට පේන ලෝකෙත් ටීවී එක වගේනේ. අපි හිතින් දැන් ඇස් දෙක පියාගෙන දැන් අපි ඇත්තටම මේක පොඩ්ඩක් බැලුවොත් කල්පනා කළා ඇත්තටම ටීවී එක බලාගෙන අපි අඬනවා නම් අපි ටීවී එක බලාගෙන අප විඳිනවා නම් ඒ ඇත්තටම වෙන්නේ මේකමනේ ඇත්තට ඇස් දෙකට පේනවා විතරයිනේ ඔව් සර් ඉතින් ටීවී එකත් ඇස් දෙකෙන්නේ බලන්නේ එහෙමයි සර්. දැන් ඇත්තටම ටීවී එකේ වගේම අපිට මේ ඇත්තට ඇත්ත ලෝකෙත් වෙන්නේ ওই ටික උනේ කණෙන් අහනවා ඇස් දෙකෙන් බලනවා. එහෙමයි සර්. අපි හිතාගෙන ඉන්නවා ඊට පස්සේ එකක්. එහෙමයි. දැන් අපි එතකොට මේ ඔක්කොම මායාලෝකයක් වගේනේ. එහෙමත් හිතලා තියෙන මේ ඔක්කොම මායාවක්. ඒකම තමයි මායාව. ඒකම තමයි අවබෝධ කරගන්න තියෙන්නේ. මේ අවබෝධයෙන් තමයි මේ අවබෝධය තමයි සෝතාපන්න වෙනවා කියන්නේ. ධම්ම සංගීතයේ පිටු පිටු ගණනාවක තියෙනවා දර්ශනයෙන් සෝවාන් වෙන්න කියලා. භාවනා කළා නෙමෙයි. නෙමෙයි. ඔය ඉලි දැකලා ඔය ඉලි දැකලා උඩු වෙනිය මොනවත් නැහැ. බුදුන් වහන්සේ මේ සාන්දිටික ධර්මයක් කියන්නේ. එහෙම දෙයක් නෙමෙයි. මේ විඥා මැජික් බුදුන් වහන්සේ අගය කරන්නේ නැහැ එකක්වත්. ඔය 이르දි පෙන්නනේ මේ ඔක්කොම විසුණු වහන්සේලාට පවා එපා කියලා කියවා නේද? දන්නවනේ. ඔව්. ඒකම මේක දැන් මේක අවබෝධ කරගන්න හම්බෙන්නේ නැහැ. නැත්නම් එක එක ඒවා කර කර ඉන්නවනේ. දැන් කවුරු මේක එතකොට ඇත්ත දකින්න ඇත්ත ඇත්ත කල්පනා කරලා මේක මෙනෙහි කරන්න එපා. ධම්මටි ඥානයන්නේ මේක එන්නේ. ධර්මයේනේ ධර්මය ඒක ඒක ඒක තමන් අවබෝධ කරන්න ඕන එකක්. සංකිතේ නිබිදාය කියන්නේ අවබෝධ කරගෙනයි නිවන් දකින්න කියන එක. ඒතකොට ඒ අවබෝධය තුළ තමයි සෝතාපන්න වෙන්නේ. සෝතාපන්න වෙනවා කියලා 아무තු දෙයක් වෙන්නේ එයාට මේ ලෝකේ බොරුවක් කියලා අවබෝධ වෙන එකයි වෙන්නේ. ඒකයි සෝතාපන්න වෙනවා. සෝතාපන්නද උනාද කියලා එහෙම එහෙම නෙවෙයි. එහෙම දෙයක් නෙමෙයි. දැන් ඔබතුමිය හොඳ නිර්මල පිරිසිදු ධර්මයකට එන්නේ. එහෙමයි සාමි. ආයේක බොරුවක් වෙන්නේ නැහැ. හැබැයි මේ සත්‍යයට එනකොටම අර අතුලාන්තයේ අර තිබුණ තියා බුදුන් වහන්සේම දේශනා කරනවා. මේ හිමාලය පර්වතය වගේ තියෙන කෙලෙස් මේ ඇත්තටම මේ අතේ තියෙන ගල් කැටයේද ලොකු හිමාලය පර්වතයේද ලොකු කියලා ආනන්දගෙන් අහනවා. එහෙමයි සාමි. ඒතකොට කියනවනේ මේ අවබෝධයේ මිත්‍යා දෘෂ්ටිය කියනවනේ මිදෙන්නේ. මිත්‍යා දෘෂ්ටි මිදුණු මේ සත්‍ය දකින සම්මාදිට්ඨියට පැමිණි කෙනා කියනවනේ මේ හිමාලය පර්වතය වගේ කෙලෙස් නැති කරනවා කියලා. එතකොට ඒව නැති වෙලා තියෙන්නේ මෙයා සත්‍ය දැකලානේ. වෙන දෙයකින් වෙන්නේ නැහැ ඒක. දැන් මටත් එහෙම කියලා මේ ලෝකේ මායාවක් කියලා නිතර නිතර එහෙම හිතෙනවා. ඒක තමයි වැදගත් වෙන්නේ. මොකද අපි දැන් කාලයක් තිස්සේ රැවටිලා රැවටිලානේ තියෙන්නේ දීර්ඝ කාලයක් රැවටිලා තියෙන්නේ. දැන් ඊයේ පුරුද්දට රැවටෙන්නේ දැන්. දැන් ওই පුරුද්ද නැති කරගන්න තමයි බුදුන් වහන්සේ ප්‍රතිපදාව දේශනා කරන්නේ. දැන් නැත්තම් අපි දැන් පුරුද්දට එනවා. පුරුද්දට එනවා දැන් අඹගහ එනකොටම අඹගහ කියලා එනවා. පින්තූර එනකොටම නව එනවා දැන්. එනෝනේ. මේ පැත්ත බලනකොටම බිස්කට් කියලා පොළොව කියලා ඔක්කොම එනෝනේ. නම එනවනේ. අන්ධ වෙලා නැහැනේ. අන්ධ වෙලා නැහැනේ රූපේ එනකොට එනවා. ඔව් එහෙම. දැන් බීරි වෙලා නැහැනේ ශබ්දෙත් ඇහෙනවා. වර්ණත් පේනවා. කෑමත් කනවා රසත් දැනෙනවා. ගන්ධෙත් දැනෙනවා. අයි බුදුන් වහන්සේ එහෙම තමයි මේ සත්‍ය ධර්මයේ බුදුන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා රස පටිසංවේදී රස රාග න පටිසංවේදී රස දැනෙනවා ඒකට චන්ද රාගය නැති වෙන්නේ රස දැනෙන්නේ නැතුව නෙමෙයි ඔව් දැනෙන්නේ නැතුව නෙමෙයි ශබ්දය ඇහෙනවා ශබ්දය ඇහෙනවා කපුටොත් තියෙනවා මේසත් තියෙනවා ඒව ඔක්කොම තියෙනවා ඒව නැති වෙන්නේ අන්ධ වෙලා නැහනේ ඒව නැති වෙන්නේ ඒ කියන්නේ මේ රස දැනෙනවා වගේම මේ පේනවා හැබැයි පේන දෙයට චන්දරාගය නැති වෙන්නේ. එහෙමයි. ඒ කියන්නේ ඒකට තියෙන ආසාව ඇල්ම නැති වෙනවා මොකද හිත හිතනවා කියලා දැනගත්තා. දැන් බාහිර නෙමෙයිනේ අපි සිතුවිලි කියලා දැනගත්තාම බාහිරට තියෙන ආසාව නැති වෙනවා. අන්නේ ආසාව නැති වෙන තැනයි මේ ගමන තියෙන ආසාවක් මේ ආශ්‍රව කියලා ෂෙයා කරන ගමන. ඒකේ පළවෙනි අදිර තමයි සෝතාපන්න. දැන් ආ ශබ්ද ඇහෙනවා කපුටා කියලා ඒ ඒ ලේනා කියලා දන්නවා. ඒව දන්නේ නැති වෙන්නේ නැහැ. මොකද මෙච්චර දේ කාලයක් තිස්සේ දන්න දේ කොහොමද මේ ඒව මකන්නේ නැහනේ කවුරුවත් ඒව නැති වෙන්නේ නැහැ. ඒව ඒකට බාහිරට තියෙන ආසාව නැති වෙනවා. මොකද බාහිර නෙමෙයි නෙමෙයි ඔක්කොම සිතුවිලි කියලා දකිනවා. අන්න එතකොට තමයි බාහිරත් එක්ක කම්පණය වෙන්නේ. ඒකයි අපි කියන්නේ අකෝප්පා චේතෝ විමුක්තිය කියලා. බාහිරට කම්පණය නොවන චිත්ත විමුක්තිය කියන්නේ ඒකට. දැන් වැටේනවා. දැන් වැටේනවා. හැබැයි ඕක සෝතාපන්න වෙන පැත්තේ තමයි ওই විදිහට කියන්නේ. ඊට පස්සේ අනාගාමී භූමිය සිතත් ඇත්තක් නෙමෙයි කියලා කියන්නේ. ඒක අනාගාමී අමනා අනාගාමී වෙන්නේ එතනින්. ආ සිතේ එහෙම දේවල් තියෙන විදියකුත් නැහැ. අන්න සිතත් බොරුවක් වෙනකොට තමයි ශුන්‍යතාවයට එන්නේ. එතකොට ඒක අනාගාමී එකපාර ඔක්කොම කරන්න බෑනේ යම් ඉස්සලා බාහිරත් මේකලා දකින්න එපා. සෝතාපන්න පැත්තට එන්න එපා. ආ අන්න ඒක තමයි. ඔව් බාහිර ඇත්ත නෙවෙයි කියලා හුඟක් දුරට මං හිතෙනවා සාන්නාතර. අන්න ඒක දැනෙනවා. ඒක ඒක ඊපස්සේ අම්මා දැනගන්න ඕනේ මේ අර යායුතු මාවත ලිපිනේ දැනගන්නේ අපි ඇඩ්‍රස් එක දැනගන්නේ ගමනක් යන්නේ. එහෙමයි සාන්නාතර. අතරමං වෙනවනේ. අන්න ඒ වගේ ඊගාවට වෙන දේ දැනගන්න ඕනේ. ඊගාවට අනාගාමී පැත්තේ තියෙන්නේ සිත ඇත්තක් නෙමෙයි කියලා දකින්න තැන. සිත ඇත්තක් නෙමෙයි කියලානේ. ඔව් දැන් අපි දැන් ඉස්සලා බාහිර මේ කතාව ලොකු ලොකුවටම අපිට තියෙන ගැටලුව තමයි බාහිර ඇත්ත වෙලා තමයි තියෙන්නේ. අපිට එතනින් ගැලවෙන කම්ම අපිට ගැටලුවක් තියෙනවා. මොකද කාම භූමියේ ඉන්නේ. ඒ කියන්නේ කර්ම විපාක තියෙනවා. මොකද අපිට සැප දුක් තියෙනවා. අපි සැප හොයන්න යනවා බාහිරේ. කර්ම කර්ම කියලා එහෙම තියනවාද විපාක ඵල දෙනවා කර්ම විපාක තියෙනවානේ දැන් බාහිරට කම්පණය වෙනවා කියන්නේ එතන චිත්ත ශක්තියක් උපදිනවානේ ඔව් ශක්තියක් දැන් ඒකනේ කේන්ති ගියාම ලොකු ආවේගයක් ඇවිල්ලා ගහන්න තරම් ලොකු හයියක් එන්නේ ඒකමයි නැවත උපදින්න හේතු වෙන්නේ ඒක නැති ඒක ඒක ඒක තමයි මෙතන ගැටලුව තියෙන්නේ. ඒකයි මේ ඒ ඒක තමයි අපි පෙන්නන්නේ මේ තණ්හක්කයෝ නිබ්බහනෝ කියලා. ඒ කියන්නේ මේ තණ්හාව කාටවත් පෙන්නන්න බෑ එවනැල්ල වගේ. ඒ කියන්නේ මේ ආශාව තමයි තණ්හාව වෙන එකක් නෙමෙයි. ඔව් එහෙමයි. එනේ පොණෝ භවිකා නන්දිරාගසාගත අත්තරාපි නන්දිනී කියන්නේ ඒකයි. ඔව්. භව නිත්‍ය කියලා කියනවා. ඒ කියන්නේ මේක භව කියන්නේ හැමතිස්සම මේ සිත ඒ සිත. මේ සිත මේ සිත් පරම්පරාවනේ හැමතිස්සම පෙන්නන්නේ. එතකොට තව සිතක් ඇති වෙන්න මේක හේතු වෙනවා කියන එක. මේ ලෝකේ ඉන්නවා තියනවා කියලා හිතෙන එක. ඇයි අගයක් තියෙනවනේ වටිනාකමක් තියෙනවනේ. ඒ තුලනේ මේක තියෙන්නේ කර්ම විපාක. කර්ම විපාක තියෙන්නේ මේ ලෝකේ වටිනවා මේක මේක මෙහෙම වෙන්න ඕනි දරුවාට මෙහෙම රිසර්ච් දෙන්න ඕනි හොඳ රස්සාවක් තියෙන්න ඕනි මට සල්ලි තියෙන්න ඕනි ඔහොම හිතෙනවනේ එහෙමයි කරන්න ඕනි දිව්‍ය ලෝකේ යන්න ඕනි ඔහොම හිතෙනවනේ එහෙමයි ඔවි හිතෙනකම්ම අපි අවස ආයි මේ කර්ම විපාකයේ තියෙන අපිට දුක තියෙනවා ඒ කියන්නේ නැවත සකස් වෙනවා ඇයි ලෝකේ තියෙනකොට මැරෙන්නේ එයාට හිතෙන්නේ නැහැ ලෝකේ බොරුවක් කියලා හිතෙන්නේ නැහැ සයිමාන්තය අර ඉතින් අර දෙයක් කරගන්න කියලා තමයි හිතෙන්නේ කොහොම හරි සාමාන්‍ය සතාසිව්පාවට දැනෙන්නේ මේ ලෝකේ තියෙනවා තියෙන ලෝකේ ඉන්නවා ඉඳලා තියෙන ලෝකේ තියෙද්දි මම මැරනවා කියලා තමයි සතාට දැනෙන්නේ ඔව් දැන් මිනිසුන්ටත් දැනෙන්නේ එහෙමනේ මේ අවිද්‍යාව තුළ ලෝකේ තියෙනවා ලෝකේ තියෙද්දි මමත් ඉන්නවා ලෝකේ තියෙද්දි මම මැරෙනවා දැන් එතකොට මෙයා දුකෙන් මැරෙන්නේ ඔව් අයි ලෝකේ ඉදාලා යන්න බෑනේ ළමයි ඉන්නවා මේ ගෙවල් දොරවල් තියෙනවා බැංකුවේ සල්ලිත් තියෙනවා දාලා යන්නේ කොහොමද අනිවාර්යයෙන්ම ඉපදෙනවා කවුරු හරි වෙලා අර සල්ලි ටික account එකේ මොනවාරි කරන්න හරි එහෙමයි සම්මත මම දැන් වතුරට දැන් පුතුමාකාර බන්ධනයක් නේ මාර බන්ධනය කියන්නේ ආත්මික ස්වභාවය තමයි මේ අතර මේ මාර බන්ධනය කියන්නේ අයි මේ එයා ඉන්නෝ වගේ නේ යට දැනෙන්නේ මේ කෙනෙක් ඉන්නෝනේ එතකොට නැති වෙන්නේ ඒක පුතුමාකාර බන්ධනයක් ඔව් වන්දනය. අම්මට මේ ටික ඇහෙන්න ලැබෙන එක ලොකු පිනක් අම්මට. ඔව් සයනාට වන්දනය පිනක්. එලි බල බල ඉන්න රෙන්නේ අර අර අපි එමනේ කියන්නේ එලි බල බල යනවා කියන්නේ ඔය සිම්පලක්. ලොකෝ දෙයක් සයන්හන්සට ඒකයි මම කතා කරගන්න හම්බුනේ ඒක ලොකු දෙයක් ලොකුම පිනක් සයන්හන්සේට. ඔව්. අම්මට ඒ ඒ ඒ ටික මා අතන අම්මලා හරි අසරණයිනේ. අපි ලොකුකම් කියලා වැඩක් නැහැනේ. අම්මලා වෙලා මිනිස්සුයෝනේ අපිත් මිනිස්සුයෝනේ. මොකද ඉපදින් මේවා දැනගෙන ආවේ නැහැනේ. අපි ඉතින් ඒක මාන්නේ නිකන් ලොකුවට උඩ ඇරලා වැඩක් නැහැ බැලුම් බෝල වගේ. ඇත්තටම නිහතමානී වෙලා අම්මගේ ඉන්න මට්ටමට ඇවිල්ලා අම්මා වගේම කතා කරන්න ඕනේ. අම්මගේම මිත්‍රෙක් වගේ, කල්යාණ මිත්‍රෙක් වගේ අම්මට පිහිට වෙන්න ඕනේ. ඒකනේ අපේ යුතුයකම. ධර්මය අවබෝධ කරගන්න ඒකනේ අපි කරන්න ඕනේ. නැත්තම් මේ රත්තරන් පුතු හදාගෙන වාඩි වෙලා මේ නිකන් අමුතුම <laughs> වැටන්නේ මොකටද ඊට ගමනේ ගහකට හේවනේ හොඳට හුලන්ටියක් වෙලා සිසිලෙන් ඉන්න සෑල්ලේ ඔව් එහෙම ඉන්නවා සානක මාත් ඔය පුතුවක් ගිහින් තියාගෙන ඉන්නේ. ඔව් හරි සාරයි මේ මේ මේ ලෝකේ එහෙම දේවල් නැහැ. ආ මෙහෙම ලෝකයක් කියලා අපිට මේ සබාධාවක් විතරයි තියෙන වෙන මුකුත් නෑ. මම සාන මාත් මොකද්දොට සබාධාර්ම කියලා එහෙම ශක්තියක් තියෙනවා කියලා එහෙම හිතෙනවා. එහෙම එහෙම එහෙම මුකුත් හිතන්න එපා. ඕම කිසි දෙයක් අත්තටම මේ ආબોධය එනකොට නැති වෙනවා. ආ. ඉතින් අපේ සිතේ ස්වභාවය තමයි ඕන ඔය සිතේ ස්වභාවය තමයි ඕම ඕම හිතන එක. සිතට මොනවා හරි ලොකු දෙයක් තියෙන්න ඕනේ. එතකොට තමයි මේ සිත පිනවෙන්නේ. සිතට නිකන් අමුතු අමුතු දේවල් සිත බලාපොරොත්තු වෙනවා. උඩින් යනවා නම් රහතන් වහන්සේ උඩින් යන්න ඕනේ. ඒක තමයි සිත ඉල්ලන්නේ. සිත ඉල්ලන්නේ ආ රහත් වෙලා නම් එයා උඩින් යන්න ඕනේ. උඩින් යන්න. එහෙම තමයි ඉල්ලන්නේ. සිත ඉල්ලන්නේ ආ පුදුමයි. ඒ තණ්හාවේ ස්වභාවය. දැන් අපි කරගන්න ඕනේ කොහොමද? දැන් අපිට තේරෙනවා ඒක තණ්හාවේ ස්වභාවය. අර අර අභිනන්දනය කරනවා. එයාට හැමතිස්සෙම මේ අර සිතට හැමතිස්සෙම ඕනි නිකන් නිකන් චූන් වෙන්න ඕනි. දැන් ඒක තමයි දැන් නිවන් දකින්න කියත් ඒකක් තමයි මේ විදියට එතකොට. එහෙම දෙයක් නෑ මේ ගින්න නිවෙන එකක්. ආයෙ පත්තු වෙන්නේ නෑ. මේකේ අම්මා අහන්නේ මොකද්ද? මම මේ ගොඩක් කියලා දැන් ඇහුව ප්‍රශ්න මොකද්ද මේ අන්තිමටම ඇහුව ප්‍රශ්න? අන්තිමටම ඇහුවේ දැන් මොකද අපි කරගන්නේ කියලා මේ. දැන් අම්මට දැන් කරන්න දෙයක් නේද ඕනි? ඔව් දැන් දැන් අම්මට ගෙදර උදැල්ලක් තියෙනවා පොඩක් ඉන්නකෝ අම්මට ගෙදර උදැල්ලක් තියෙනවා මේ දවස්වල කන්න බොන්නත් නැති එකේ පොඩ්ඩක් ඔය ඉඟුරු වලයක් හරි මොකක් හරි ඔය මඤ්ඤොක් කලයක් හරි ඊටවන්න තියෙන්නේ වෙන මොනවා කරන්නේ මේකට එහෙම කරන්න දේවල් නැහැ අහත්තමයි මේ කියන්නේ මේකට එහෙම කරන්න ලොකු දේවල් නැහැ මේක පොඩ්ඩක් නිදහසේ පාඩුවේ මේ සිතම තමයි මිදෙන්න ඕනේ ඒ කියන්නේ මේ මේ ඇත්ත දකින්න ඕනේ දර්ශනයටපත් වෙන්න ඕනේ මේ අපි කියන්නේ සාමාන්‍ය කතා කරනකොට යන දර්ශනයටපත් වෙනවා කියන්නේ මේ ලෝකේ ලෝකේ මිදෙන ස්වභාවයට තමන්ගේ දර්ශනයට දිය වෙලා යන්න ඕනි කමක් තියෙනවා. ඒ සිතේ තියෙන අර අර තණ්හාව දිය වෙලා යන වගේ දෙයක් තමයි මේකේ සිද්ධ වෙන්නේ. ඒ තණ්හක්කයෝ නිබ්බානෝ කියන තැනට තමයි යන්නේ. ඒ කියන්නේ මෙතන රාගදේශමෝ තුනී විහිමක් තමයි සිද්ධ වෙන්නේ. හැබැයි ඒක වෙන්නේ ඇත්ත දකින්න කොටයි. ඒකයි දස්සනා පහතබ්බා කියන්නේ. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා කියන්නේ. අන්න දිට්ඨිය කියන්නේ සම්මා දිට්ඨිය කියන්නේ ඇත්ත දකිනවා. බාහිර දෙයක් නැති බව, මේවා සීතන බව. හැම මොහොතෙම මේක මෙනෙහි කරන්න. මොකද හැම මොහොතෙම අපි දැන් බාහිර ඇත්ත කරගෙන රැවටිච්ච අයනේ. එහෙමයි සාරි. දැන් ඊගාවට එන හිතත් රැවටෙනවම තමයි. අයි පුරුද්දටනේ එන්නේ. දැන් ඒක තමයි බුදුන් වහන්සේ කියන්නේ අනුසෝතය තුල පුරුද්දට අර රැවටෙන දෙයට පටිසෝතයට ගන්න කියලා. ඒ කියන්නේ දැන් ආයි පුරුදු කරන්න ඕනේ හරි දේ ඒකට. ඒකයි ප්‍රතිපදාව. ඒකයි ප්‍රතිපදාව. ප්‍රතිපදාව කියන්නේ දැන් හිතේ ස්වභාවය තමයි එනකොටම දැන් රැවටෙන එක. දැන් අවුරුදු 70ක් විතර රැවටිච්ච එක හෙට රැවටෙන්නේ නැතුව ඉන්නේ දැන් ගොඩක් සාහනකට රැවටෙන්නේ නැතුව ඉන්න බලනවා. දැන් එතකොට මම ඒක තමයි කරන්න වෙන්නේ. ඒක තමයි අම්මේ කරන්න වෙන දෙයක් නන්නේ. ඕකට දැන් ඒකට ගොඩාක් කරදර වෙලා ගොඩාක් දැඟලලා කියලා එහෙම බෑ. මේක බොහොම නිවිච්ච තරමටමයි දිනු වෙන්නේ. දඟලපු තරමට නෙමෙයි. දඟලුවොත් පාරුව ගිලෙනවා කියන්නේ ඒකයි. ඔරුව ගිලෙනවා කියන්නේ ඒකයි. මේක පුළුවන් තරම් හිත නිවෙන්න ඕනි. ඒ කියන්නේ වැඩි දඟලලා එහෙම කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. මේකයි කුසලතාවය කියන්නේ දක්ෂතාවය. ඒ කියන්නේ මේ සිත දකින්න ඕනේ. තමන්ගෙම සිත දිහා බලන්න ඕනේ. සිතට හිත හැමදේම තමන් තමන්ට දැනෙනවද කියලා බලන්න ඕනේ. ඒ කියන්නේ මේ සිතට සිත හොඳට දකින්න ඕනි කමක් තියෙනවා. සිතෙන්නේ දැන් මිදෙන්න ඕනේ. එහෙමයි. සිතට එන අරමුණු නෙමෙයි සිත කියන්නේ. ඔව් සිතට එන අරමුණු තමයි සිහිය පවත්වන්න ඕනේ. සිහියෙන් ඉන්න ඕනි කමක් තියෙනවා. අර කියන්නේ සිහියෙන් ඉන්නවා කියලා දැන් බල්ලා මෙතනින් යනවා. පූසා යනවා. එතකොට Tamanට සිහියක් තියෙන්න ඕනේ. දැන් මෙතන බල්ලා ගියා. මෙතනින් දැන් පූසා ගියා. දැන් මරේ කුස්සියේ දැන් එළවලු ටික එළියේ තියෙන්නේ. මාළු ටික එළියේ තියෙන්නේ. දැන් මුන් කයි කියලා. <laughs> අර 100න් ඊට එකක් තියෙනවානේ. එතකොට එක පාටම දැන් බල්ලා ගියයි කියලා දඟලන්නේත් නැතුව, පූසා ගියයි කියලා දඟලන්නේත් නැතුව, පූසට ගහන්න යන්නෙත් නැහැ. බල්ලා වෙලවන්න යන්නෙත් නැහැ. හරිනේ. තමන් මොකද කරන්නේ? හිමීට ගිහිල්ලා මුට්ටිය වහලා එනවා. මෙන්න මේ වගේ අපි මේ සිතට එන අරමුණු පස්සේ දුවන්නේ නැහැ. ඔව් එහෙමයි සාරණ. දැන් ඒ කේන්ති අරගෙන මේ දැන් අරමුණක් එනකොට ආ මට එහෙම කිව්වනේ එකට දෙකක් කියන්න ඕනේ ඉන්නකෝ කියලා එහෙම යන්නේ නැහැ. අර කන්ති පරමන්තපෝ කියන්නේ ගිහිලා මුට්ටිය වහනවා. ඒ කියන්නේ සිතම නිවන ගන්න. මේ හිත කියලා දැක්කහම බාහිරත් එක ගැටෙන්නේ නැහැ. දැන් ඔය බල්ලු එලවන්න යන්නෙත් නැහැ, පූසු එලවන්න යන්නෙත් නැහැ, මුට්ටිය වහලා ඇවිල්ලා හිත ඉන්නවා සැලසීමේ. <laughs> බල්ලෝ කොහොමද ඉන්නවා, පූසු කොහොමද? සිතුවිලි කොහොමද එනවා යනවා. නමුත් මේ එන මොහොතේ සිත දැකලා මෙදෙනවා. එතන එතන සිත දැකලා විදනවා. තත්ත සතර විපස්සති. ඒකයි ඒ කියන්නේ. හෙට බලලා කුස්සියට යන එක නවත්ත ගන්න හෙට ඒ සිත ඒ කියන්නේ ඊගාව සිතට ඊගාව සිතට පෙන්නනවා. එනේන සිත දකින්නවා කියන්නේ ඕකටයි. තත්ත සතර විපස්සති කියන්නේ එතන එතන දකින්නවා. ඒ කියන්නේ මේ දැන් වෙන දේ දැන් දකින්නවා. දැන් ඒක විසදනවා එච්චරයි. මේකේ ආය අනාගත සීන දැකිලි අතීතය ගැන හිත හිත එහෙම කිරිලි නෑ. ඒකයි කියන්නේ අතීතං නාත්වගම්මිය නප්පටික්කං කිය අනාගතං පච්චුප්පන්නං චේතම තතර විපස්සති. ඒ කියන්නේ දැන් අතීත සිත ගිහිලා ඉවරයිනේ. අනාගත තාම අනාගතේ ඇවිල්ලත් නැහනේ. දැන් මේ මොහොතේනේ දැන් අපි දකින්න ඕනේ. ඒකයි తත්‍ර తත්‍ර කියන්නේ. එතන එතන සිත දකින්නවා කියලා කියන්නේ. తත්‍ර తත්‍ර විපස්සති කියන්නේ ඒකයි. මේ බුද්ධ වචනේ. එහෙමයි. වෙන දෙයක් නෙමෙයි බුදුන් වහන්සේව පෙන්නන. ඉතින් මේ අවදි වෙන්නේ බුද්ධ ස්වභාව. ඒ කියන්නේ සිතත් නැත්තන් නෙවන කියන තැන තමයි අතර බුද්ධ ස්වභාවයට එන්නේ. ඒ කියන්නේ එතන තමයි සිතුවිලි නැති තැන. සිතුවිලි නැති තැන කියන්නේ සිතුවිලි නැති වෙන්නේ සිත ওই විදිහටම දුවන්නේ. සිත ওই විදිහටම තමයි සිත තියෙන්නේ. සිතට හැම මොහොතෙම සිතක් ඇතුළේ නැති වෙනවා. නමුත් ඒක මිදෙනවා කියන්නේ සිතේ හරේ නැති වෙනවා. ඒකයි චන්ද රාගය නැතිල කියන්නේ. රස රාග නපටි සංවේදී කියන්නේ. ශබ්ද රාග නපටි සංවේදී. ඒකයි වර්ණ රාග නපටි සංවේදී. ගන්ධ රාග නපටි සංවේදී. ඒකනේ පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේවම් පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතම් පටිසේවම් පටිසංකා යෝනිසෝ ගිලාන පච්චම් පටිසේවම් මේ ඔක්කොම කියන්නේ එකම දේ. ඒවට ඇලෙන්නේ නැහැ කියන එකයි. ඒකට ඇලෙන්නේ නැතුව වාසය කරනවා. අර අර දියබින්ද අර නෙළුම් කොලේ නොගැටි නොඇලී තියෙන ආසේ. ඒක රහත් භාවයට එනකම් මෙහෙමයි. මුලින්දම් මෙහෙමයි. සෝවාන් වෙන්නෙත් එහෙමයි. ස්වාමීනි, සෝවාන් වීම සඳහා කුමක් කළ යුතුද? මහණෙනි ස්කන්ධයේ උදේවැය දැකීමයි කළ යුත්තේ. අනාගාමී වීම සඳහා කුමක් කළද? මහණෙනි ස්කන්ධයේ උදේවැය දැකීමයි කළ යුත්තේ. අරහත්ත්වය සඳහා කුමක් කළද? මහණෙනි ස්කන්ධයේ උදේවැය දැකීමයි කළ යුත්තේ. ඒ කියන්නේ ස්කන්ධය කියන්නේ අරමුණ. සිතට එන අරමුණයි ස්කන්ධය කියන්නේ. දැන් අම්මට පැහැදිලි. අරමුණේ සත්‍ය දකිනවා කියන්නේ ආර්යකාන්ත සීලය කියන්නේ ස්කන්ධයේ උදේවැය දකිනවා කියන්නේ සත්‍ය දකිනවා කියන්නේ සම්මා දිට්ඨියටපත් වෙනවා කියන්නේ දර්ශනයට පත් වෙනවා කියන්නේ හේරම එකමයි. එහෙමයි සන්නහන්. එකමයි. අම්මට කරන්න තියෙන්නේ මේ මොහොතේ හිත දකින්න එකමයි. එහෙමයි සන්නහන්. දැන් පැහැදිලි නේද? එහෙමයි සන්නහන්. දැන් අම්මම එලි බල බල යන්නේ නේද? දැන් හොඳයි. දැන් අම්ම පොඩ්ඩක් දොඩ විවේකීව හිත තමන්ගේ සිහිය හිත මොකද්ද සිතට එන්නේ යන්නේ කියන කල්ප පොඩ අන්න ඒක ගන්න හොඳට. ඒ පැත්තට හැරෙන්න. හිත නිවෙනවා. දැන් මල් පූජා කරන්න ගියත් අපි අපේ හිතේනේ බුදුන් කියලා තියෙන්නේ. අපි අපේ හිත පිරිසිදු වෙන්නයි මේ වන්දනා කරන්නේ. ආ අන්න ඒ විදිහ දැන් දැන් අර තුන්සිත පහදවා දන් දෙනවා කියන්නේ අපේ සිතම අපි රාගයේ දේශයෙන් මෝහයේ තුනී වෙන විදිහටයි හිතන්නේ. මේ දිව්‍ය ලෝක යන්නේව නෙමෙයි. දිව්‍ය ලෝක යන්නේව හිතන්නේ කියොත් රාගය වැඩි වෙනවා. එහෙමයි සන්හන්. අපි හිතන්නේ සැබෑ බෞද්ධයෙක් නම් බෞද්ධ දර්ශනය කියන්නේ භව නිරෝධය දකිනවා. ඒ කියන්නේ මේ මොහොතේ දෙයක් තියෙනවා කියලා දැක්කොත් භවයක් තියෙනවා. හැබැයි දෙයක් නැති වෙන ස්වභාවය දකින්න එකයි භව නිරෝධය. එයයි බෞද්ධය. සෝසයින්හන්ට මට දැන් හුඟක් වෙලා ඉන්නකොට එහෙම එක තැනින් ගොඩ සිතුවේ නැතුව මොහොතක් වගේ එහෙම ඉන්න පුළුවන් වගේ තියෙනවා. සිතුවේ නැති වෙන්නේ මේ ඔය ඔක්කොම වැරදි තැනකින් ඕක අල්ලනවා මේ. දැන් අපි කියන්නේ එහෙමනේ අපිට භාෂාව කියන්න වෙන්නේ එහෙමනේ. නමුත් හැමෝම ඒක වැරදි විදිහටයි ගන්නෙ. දැන් භාෂාව හරි පරිස්සමෙන් තමයි භාෂාව දැන් අපි කියන දේ නෙමෙයි කෙනා ගන්න අහන් ඉන්න කෙනා එයාට එයාට එයා එයාගේ කෝණයෙන් දකින්නේ. අපි කියන්නේ ඇත්තටම සිත සිත නැති වෙන්නේ නැහැ. ඇත්තටම සිත නැති වෙන එක තමයි වචනෙන් කියන්න වෙන්නේ. ඒ කියන්නේ සිතට අයිති